මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි ආජීවත් මුශීලයේ සමාදන් වූ නමස්කාරය गच्छामि धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि सङ्घं शरणं गच्छामि शरणगमनं सम्पूर्णं පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං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 විනයස්සු මයික්ඛංඛං අධිමුච්ඡස්සු බ්‍රාහ්මණ දුර්ලභං දස්සනං හෝති සම්බුද්ධානං අභින්හසෝ යේසං වේ දුර්ලභෝ ලෝකේ පාතු භාවෝ අභින්හසෝ සෝහං බ්‍රාහ්මන සම්බුද්ධෝ සල්ලකන්තෝ අනුත්තරෝ සදහවත් පින්නතුනේ බුදු කෙනෙක් ලෝ පහළ වුණා කියන ප්‍රවෘත්තිය පැරණි දඹදිව පුරා පැතිර ගියේ නවාරහාදී බුදුගුණ පාඨය තුලිනුයි මේ කාලේ වගේ විවිධ විචිත්‍ර sannivedana මාධ්‍ය නොතිබුණ යෝගියක බුදු කෙනෙක් පහළ වීම පිළිබඳ ආරංචිය පැතිර යන්න බොහෝ විට නවගුණ පාඨයම ප්‍රමාණවත් වුණා. ඒ වගේම නවගුණ පාඨයේ එක ಗುಣපදයක් පවා ඇතැම් විට කෙනෙකු තුල විශාල චිත්ත විප්ලවයක් ඇති කරන්න හේතු වුණු බව අපේ ධර්ම සාහිත්‍යයෙන් පැහැදිලි වෙනවා. මැදුම් සංගීත් සූත්‍ර නිපාතයේ දකින්න ලැබෙන සේල සූත්‍රයකට හොඳ සාධකයක්. ඒ සේල සූත්‍රයේ එන ගාථා තුනක් තමයි අපි අද මාතෘකාව හැටියට තබා ගත්තේ. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ 1250ක් පමණ වූ විශාල සංඝ පිරිසක් පිරිවරාගෙන එක් අවස්ථාවක අංගුත්තරාප කියන ඉන්දියාවේ ප්‍රදේශයක චාරිකා වැඩම කරන අතරේ ආපන කියන නියම් ගමට වැඩම කළා. ඒ ආපන කියන නියම් ගමේ හිටිය කේනිය කියන ජටිල තාපසයාට අහන්න ලැබුණා මේ ශ්‍රමණ භවත් ගෞතමීන් ආපන කියන මේ අපේ ගමට පැමිණලා ඉන්නවා. උන්වහන්සේ පිළිබඳව මෙන්න මෙහෙම කීර්තිරාවයක් පැතිරලා තිබෙනවා. ඉතිවිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේවමනුස්සාණං බුද්ධෝ භගවා කියන ඒ කීර්තිරාවයක් පැතිරලා තිබෙනවා. ඒ වගේම උන්වහන්සේ දෙවියන් බඹුන් සහිත මේ ලෝකයේ තමන්ගේ සුඛී අභිඥාවෙන් දැනවදාරලා ලෝකයාට ඒක ප්‍රකාශ කරනවා මුලැමැදාග යහපත් වූ ධර්මයක් උන්වහන්සේ දේශනා කරනවා පිරිසුදු භ්‍රමචර්යාවක් ප්‍රකාශ කරනවා කියන මේ ප්‍රවෘත්තිය කේනිය යටලයට අහන ලැබිලා කල්පනා කළා එබඳු ඒ රහතන් වහන්සේලාගේ දර්ශනීය පවා යහපත් කියලා හිතලා බුදුරජාන් වහන්සේ දැකීමට එතනට එතනට ගියා කේනිය ජටලයා ගිහිල්ලා තුරජාන් වහන්සේ එක්ක සතුටු සාමිචි කතා කරලා එකත් පස්සෙක ඉඳගත්තාම බුදුරජාන් වහන්සේ ධර්ම කතාවකින් කේනිය ජටලයා සතුටු කළා. ඒ අවස්ථාවේ තෙරුවන් සරණ යාමට තරම් ශ්‍රද්ධාවක් ඇති වුණේ නැතත් කේනිය ජටලයා බුදුරජාන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට ආරාධනා කරනවා ශ්‍රමණ බෞද්ධ ගෞතමීන් හෙට සංඝයා වහන්සේලාත් එක්ක මගේ ආශ්‍රමයේ මගෙන් බත පිළිගන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා කේනිය මේ සංඝ පිරිස ඉතාම විශාලයි. ඒ වගේ ඔබත් බ්‍රාහ්මණීන් පිළිබඳව ප්‍රසාදය ඇති කරගත්තු කෙනෙක්. එහෙම කිව්වත් දෙවෙනි වරටත් කේනිය කියනවා සංඝ පිරිස විශාල තමයි ශ්‍රමණ ගෞතමීනි. මමත් බ්‍රාහ්මණීන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙන බවත් ඇත්තා. ඒ වුණත් මම ආරාධනා කරනවා. භවත් ගෞතමීන්ටත් සංඝයාමස නැවතත් බුදුරජාණන් වහන්සේ අර්ග මතක් කළා. මේ සංඝ පිරිස විශාලයි. ඔබ බ්‍රහ්මණන් කෙරෙහි ශ්‍රද්ධා ඇති කරගෙන ඉන්නවා කියලා. නමුත් තුන්වෙනි වරටත් කේනිය ජටිලේ ආරාධනාව කළාම බුදුරජාණන් වහන්සේ නිහඬිය ආවෙන්නේ ආරාධනාව පිළිගෙන වදාලා කේනිය ජටිලයත් ඒ කාරණේ තේරුම් අරගෙන ආශ්‍රමයට ගිහිල්ලා තමන්ගේ නෑ හිතවත් මිත්‍රාදීන්ට කියනවා මා ශ්‍රවණක මහත් ගෞතමීන්ට සංඝයා වහන්සේලා සමග හෙට මෙහි යාගයට ආරාධනා කළා. දැන් ඉතින් ඒ කටයුත්ත වෙනුවෙන් ඔබ හැමට කරන්න තියෙන ඒ කායික උපස්ථාන ඒවා කරන්න කියලා කිව්වහම ඒ නෑ හිතවත් මිත්‍රාදීන් එකතු වෙලා ඇතම් කෙනෙක් උදුන් බඳිනවා තව කොටසක් දරපරනවා තව කොටසක් පෑන් බඳුන් සකස් කරනවා තව කොටසක් භාජන හොදනවා තව කොටසක් ආසන පිළියෙල කරනවා කේනිය ජටලියත් ඒ ඒ තමන්ගේ ආශ්‍රමයේ ඒ විශාල ශාලාවේ සූදානම් කරමින් හිටියා මේ අවස්ථාව වෙනකොට ඒ ආපන ගමේම හිටියා සේල කියලා ත්‍රිවේදය මෙහි පරතරට ගිය බ්‍රාහ්මණයෙක් 300ක් පමණ මානවකීන්ට බ්‍රාහ්මණ මානවිකින්ට මන්ත්‍ර උගන්වන ඒ බ්‍රාහ්මණයා පිළිබඳව සඳහන් වෙනවා ත්‍රිවේදයේ පමණක් නෙවෙයි ඒකට අදාළ ඉතිහාස කාව්‍ය ශාස්ත්‍ර ඡන්දස් ශාස්ත්‍ර ඒ වගේම ලෝකායත මහාපුරිස ලක්ෂණ කියන ශරීරයේ තියෙන අංග ලක්ෂණ පිළිබඳ විද්‍යාව පිළිබඳවත් පරතරට ගිහිච්ච බමුණේ ඉතින් මේ සේල බ්‍රාහ්මණයා හේනිය ජටලියාගේ හොඳ මිතුරෙක්. හේනිය ජටලියාගෙත් ඒ ආග්‍රහව තියෙන සීල බ්‍රාහ්මණය පිළිබඳව. ඉතින් හන්දෑවරුවේ සීල බ්‍රාහ්මණය තමන්ගේ ඒ ගෝල පිරිසත් පිරිවරාගෙන පොඩි ව්‍යායාමයක් වශයෙන් මේ ආශ්‍රමයට එනවා හේනිය ජටලියා දකින්න. එනකොට දැක්කා මේ ඇතම් කෙනෙක් මේ උදුන් බඳිනවා තව කෙනෙක් දරපලනවා මේ විදිය මේ මහා වැඩපිළිවෙලක් යනවා දැකලා කේනිය ජට්ලයාගෙන් අහනවා මොකද කේනිය ආවාහයක් විවාහයක් වැනි උත්සවයක් තියෙනවද? එහෙම නැත්නම් ලොකු යාගයක් මොකට ලෑස්ති වෙනවද? එහෙම නැත්නම් බිම්බිසාර රජතුමා ඇතුළු සේනාවට මේ ආරාධනා කළා තියෙනවද හෙට දිනට? එතකොට කේනිය කියනවා නැහැ. සේල එහෙම ආවාහ විවාහ විදිය කටයුත්තකුත් නෙවෙයි. බිම්බිසාර රජුලට ආරාධනා කරත් නෙවෙයි. ශ්‍රමණ භාග ගෞතමීන්ට සංඝයා වහන්සේලා සමග හෙට දිනට මම ආරාධනා කළා තියෙනවා. ඒ ශ්‍රමණ භාග ගෞතමීන් පිළිබඳව මෙන්න මෙහෙම කීර්ති රාවයක් පැතිරලා තිබෙනවා. අර කිව්ව විදිහට ඉතිපිසෝ භගවාදී ඒ පාඨය ප්‍රකාශ කළා. ප්‍රකාශ කළාම සීල බ්‍රාහ්මණයා අහනවා බුද්ධ කියලාද කේනිය කියන්නේ? එතකොට කේනිය ජටිලා කියනවා ඔව් මම බුද්ධ කියලා කියන්නේ. දෙවෙනි වරටත් ඇහුවා බුද්ධ කියලාද කේනිය කියන්නේ? ඔව් සීල මම කියන්නේ බුද්ධ කියලා. තුන්වෙනි වරටත් ඇහුවා බුද්ධ කියලාද කේනිය කියන්නේ? ඔව් මම බුද්ධ කියලා තමයි කියන්නේ. ඔන්න එතකොට සීල බ්‍රාහ්මණයා කියනවා බුද්ධ කියන ඒ වචනය පවා අසන්ට ලැබීම ඉතාම දුර්ලභයි කියලා ඔන්න ඊළාට කල්පනා කළා. අපේ මන්ත්‍රවල සඳහන් වෙනවා යම් කිසි කෙනෙකු බුද්ධත්වය පතන පිළිබඳව සඳහන් වෙනවා යම් කෙනෙක් තෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇතිව උත්පත්ති ලැබුවොත් ඒ තැනැත්තාට ජීවිතයේ දෙපැත්තකටයි යන්න තියෙන්නේ ගිහිව හිටියොත් චක්‍රවර්ති රජ වෙනවා පැවිදි වුණොත් සම්මා සම්බුද්ධ වෙනවා කියලා හැම කල්පනා කරලා ඊළඟට ඇහුවා ඒ භවත් ගෞතමින් කොයි කොයි හේද දැන් මේ වෙලාවේ ඉන්නේ කියලා එතකොට ඔන්න අර දකුණු අත දික් කළා කේනිය ජටිලයා ප්‍රකාශ කරනවා අන්න අර ඈත පේන නිල් වන රොද පැත්තේ කියලා. ඊළඟට සීල බ්‍රාහ්මණයා තමන්ගේ ශිෂ්‍ය පිරිසත් එක්ක බුදුරජාණන් වහන්සේ දකින්න පෙමි ගියා. යන අතරෙත් ඒ ගෞරවය නිසා ඒ ගෝලෙන්ට කිව්වා මෙහිට අඩිය තියලා යන්න සිංහයින් වගේ ශ්‍රේෂ්ඨ කෙනෙක් මේ සම්මුදා සම්මා සම්බුදුවරු ඒ වගේම මම කතා කරන අතරේ අතරතුර කතා කරන්න එපා කියලා එහොමක ශ්‍රද්ධාවෙන් යම්කිසි ශ්‍රද්ධාවක් ඇතිව බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගිහිලා එකත් පස්සේක ඉඳගෙන සතුරු සාමීචී කතා කරලා ඊළඟට මේ ශේල බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගේ ශාරීරියේ තියෙන මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව විමසිලිමත්ව බැලුවා. ඒ කියන්නේ යම් යම් සැක ඇති වුණා බුදුරජාණන් වහන්සේ 이르දි බලයෙන්ම ඒ ශාරීරියේ ඇතුළත තියෙන දේ අංග පවා පේනෙන සැලැස්සුවා කියලා සඳහන් වෙනවා. එතකොට ඒ පිළිබඳව නිසක වුණාට පස්සේ ශේල බ්‍රාහ්මණයා ඊළඟට කල්පනා කරනවා ඇත්ත වශයෙන්ම මේ බුදු කෙනෙක්ද එහෙම නැත්නම් චක්‍රවර්ති තත්වයට යන්න පුළුවන් කෙනෙක්ද කියලා දැනගෙන ඊළඟට සේල බ්‍රාහ්මණය කල්පනා කරන අපේ මන්ත්‍රවල තියෙන අපි අහලා තියෙන ආචාර අපේ ආචාර්ය ප්‍රාචාර්යයන්ගෙන් යම් බුදවරු Taman පිළිබඳව ප්‍රශස්ති වශයෙන් වර්ණනා කරනකොට ඒ Tamanගේ නියම தત્ත්වය හෙළි කරනවායි කියලා. එහෙම හිතලා මේ සේල බ්‍රාහ්මණයා මම ප්‍රශස්ති වශයෙන් ගුණ වර්ණා වශයෙන් බුදුරජාන් වහන්සේට ගාථා පෙළක් ප්‍රකාශ කරන්න ඕන කියලා. ඔන්න ඊළඟට ඒ සූත්‍රවල සඳහන් වෙනවා දීර්ඝ ගාථා පෙළක්. ඔබ වහන්සේගේ ශාරීරියේ මෙන්න මේ තරම් ආශ්චර්යවත් ලක්ෂණ තිබෙනවා. ඔබ වහන්සේ රජ වෙන්න සුදුසුයි. රජකම ලැබෙන්න ලබා ගන්න පවා සුදුසුයි. ඇයි මේ ශ්‍රමණ භාවයෙන් ඔබට මොකක්ද වැඩේ මේ මුළු ගමදිව චක්‍රවර්ති රාජ්‍ය ලබන්න පවා සුදුසු කියලා ඒ විදිහට වර්ණනාවක් කළා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සේල මමත් රජ කෙනෙක් තමයි. මම ධර්ම රාජා. ඒ වගේම මම ඒ චක්‍රය ධර්මය මගේ ධර්ම චක්‍රය පෙරලනවා ධර්මයෙන්ම කියලා එහෙම ප්‍රකාශ කළා. මම තමයි ධර්ම රාජා. එතකොට සීල බ්‍රාහ්මණය අහනෝ ඔබේ සේනාපතිය කවුද? ඔන්න එතකොට කියනවා මගේ සාරිපුත්‍ර තමයි මම මේ පෙරළු ධර්ම චක්‍රයේ මානුවය නැවතත් පෙරලන්නේ කියලා. ඒ විදිහට ප්‍රකාශ කළා. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ගාථා තුන තමයි අපි අර මාතෘකා වශයෙන් තැබුවේ. තමන් වහන්සේගේ බුද්ධත්වයේ ප්‍රකාශ කරවදාලා අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බං ච භාවිතං පහතබ්බං පහිනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ අභිඤ්ඤා කියලා කියන විශිෂ්ට ඥාණයෙන් දත යුතු යම් නමක් තිබෙනවා නම් ඒක මම ඒ අභිඤ්ඤා විශිෂ්ට ඥාණයෙන් මම දැනගෙන තිබෙනවා. වඩන ලද යුතු ධර්ම තිබෙනවා නම් භාවිතබ්බංච භාවිතං. ඒවා මම වඩලා අවසానයි. පහතබ්බං පහීනං මේ ප්‍රහාණය කළ යුතු යම් දේවල් තිබෙනවා නම් කෙලෙස් ආදී ඒවා මම ප්‍රහාණය කළා. එම නිසා තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණය නිසා බමුණ මම මම බුදු වෙමි. බුදු කෙනෙක් නම් වෙමි. ඊළඟට ඒ වගේම ප්‍රකාශ කරනවා විනයසු මයිකංකං බ්‍රාහ්මණය මා පිළිබඳව සැක දුරලන්න. අදිමුච්චසු බ්‍රාහ්මණ බමුණ මා පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගන්න. දුර්ලභං දස්සනං හෝති සම්බුද්ධාණං අභින්නසෝ සම්බුදුරජාණන් වහන්සේලාගේ දර්ශනය ඊටම දුර්ලභයි. ඊළඟට ප්‍රකාශ කරනවා යේසං වේ දුර්ලභෝ ලෝකේ පාදුභාවෝ අභින්නසෝ සෝහං බ්‍රාහ්මණ සම්බුද්ධෝ සල්ලකත්තෝ අනුත්තරෝ ලෝකේ යම් බුදුවරුන්ගේ පහළවීම ඊටාම දුර්ලභද අන්න ඒ බඳු ඒ මම සම්බුදු කෙනෙක් වෙමි සල්ලකත්තෝ අනුත්තරෝ උත්තරීතර ශල්්‍ය වෛද්‍යවරයෙක් වෙමි කියලා ඒ විදිහට බුද්ධත්වයට තමන්ගේ ප්‍රකාශ කරාට පස්සේ ඊළාට සීල බ්‍රාහ්මණයක් බොහොම ශ්‍රද්ධාව ඇති කරගෙන ඊළඟට අර තමන්ගේ ගෝලෙන්ට කියනවා තවදුරටත් මේ බුදුරජාන් වහන්සේ පිළිබඳව මේ වර්ණනා ගාථා වශයෙන් දක්වලා ඊළඟට කියනවා මම මේ ශ්‍රමණ ගෞතමයන් ළඟ මම පැවිදි වෙනවා Brahmacharya වසනවා මගේ ඒ මං ගන්න ඒ පියවරට කැමති කෙනෙක් මට එකතු වෙන්න අනිත් අය යන්න කියලා ගෝලෙන්ට කිව්වා. එතකොට ගෝලෙන් 300 දෙනාම ප්‍රකාශ කරනවා ඒ තමන්ගේ ගුරුවරයාට ඔබතුමා ගන්න පියවර අපිත් ගන්නවා කියලා. ඊළඟට ඒ පිරිසම ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් පැවිදි උපසම්පදා ඉල්ලා හිටියා බුදුරජාණන් වහන්සේ පිරිසම පැවිදි කර උපසම්පදා කර වදාළ බව ඊළඟට කියවෙනවා ඔන්න ඊළඟට ආයිමත් එනවා අපි අර කේනිය ජටිලාගේ ආශ්‍රමයට එතන කියවෙන්නේ දැන් එතකොට ඒ ඔක්කොම කලමනා සූදානම් කරලා ඉවරලා දාණයට සූදානම් කළේ. දාණය නෙවෙයි ඒ කල්ලි ඒ අය පාවිච්චි කරන්නේ මහා යාගයක්. යාගයට ඒ කටයුතු සූදානම් කරලා ඉවරලා ඔන්න බුදුරජාන් වහන්සේට වණිවිඩය ඇරිය බුදුරජාන් වහන්සේ සංඝයා වහන්සේලාත් එක්ක ඇවිල්ලා ඊළඟට දානීය වළඳලා බොහොම හොඳින් මේ කේනිය ජටලයා ප්‍රණිත ආහාර ආදී බුදුරජාන් වහන්සේට පූජා කරාට පස්සේ බුදුරජාන් වහන්සේ අනුමෝදනා වශයෙන් ගාථා දෙකක් වදාළ බව සඳහන් වෙනවා. ඒ ගාථාවල අර්ථය තිබෙන්නේ වෙන දෙයක් නෙවෙයි බුදුරජාන් වහන්සේ යාගයේ ආනිසංස ප්‍රකාශ කළා තියෙනවා. මේ විදිහට යාගයන් අතර ගිනි දෙව්පුද ප්‍රමුඛයි. ඒ වගේම ඔය වේද මන්ත්‍ර එහෙම ගොතලා තියෙන තාල වෘත්ත පිළිබඳව තමයි ඡන්දස් කියන වචනේ යොදන්නේ. ඡන්දස් අතර සාවිත්‍රි ඡන්දස ප්‍රමුඛයි. මිනිසෙයින් අතර රජු ප්‍රමුඛයි. ගලන ගංගාවන්ට මහා සාගරය ප්‍රමුඛයි. තරුවලට චන්ද්‍රයා ප්‍රමුඛයි. දිනෙන වස්තුන්ට සූර්යයා ප්‍රමුඛයි. ඒ වගේම පින් බලාපොරොත්තුෙන් යදින්නවුන්ට යාග කරන්නවුන්ට සංඝයා ප්‍රමුඛයි. කියලා ඒ ආග ඒ ආනි අනුමෝදනාවක් කරලා බුදුරජාණන් වහන්සේ ආපසු වැඩම කළා. ඊළඟට කියවෙන ඒ සූත්‍රයේ සඳහන් වෙන්නේ අර සීල බ්‍රාහ්මණය තමන්ගේ පිරිසත් එක්ක ඊටාම උග්‍රාන්දමින් දැඩිව වීරය කළා භාවනා කරලා දින 7ක් ඇතුළත ඒ සම්පූර්ණ මුළු පිරිසම රහත් බව ලබා ගත්තා. ඊළඟට ඒ වගේම ඒ පිරිස බොහොම ශ්‍රද්ධාවෙන් ඒ ගෝලෙනුත් එක්ක ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ගාථා කීපයකින් අර ප්‍රශස්ති වගේ බුදුරජාණන් වහන්සේට ස්තුති පූජා වගේ වහගතුන් වහන්සේ තමයි මේ සියලු මාර හරදවපු කෙලෙස් නැති කර උපදීන් ඉවත් කළ මේ බුදු ප්‍රජානන් වහන්සේ කියලා උන්වහන්සේට ගෞරව වශයෙන් ප්‍රශස්ති පූජා කරලා ඊළඟට අවසානයේදී කියනවා භාග්‍යතුන් වහන්සේ පාදික් කරන්න අපට වඳින්න කියලා. එතකොට එසේල සූත්‍රයේ තියෙන ප්‍රවෘත්තිය එතනින් අවසාන වෙනවා. එතකොට ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මේ අපි අර කලින් ප්‍රකාශ කළ ආකාරයට මේ නවගුණ පාඨයේ වැදගත්කම මේ සූත්‍රයේ තිබෙන වටිනාකම මේ පින්නතුට සලකා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අර මධ්‍යස්තව අර කේනීය ජටලයාට කියපු රාගය පැවරූ අවස්ථාවේ තුන් වරක්ම ප්‍රතික්ෂේප කළා. ආයකට ඉඩ දුන්නා. කේනියට අවස්ථාව දුන්නා. අදහස වෙනස් කරන්න. නමුත් කේනීය ජටලේ යම් කිසි ශ්‍රද්ධාවකින් අර ආනෙට ආරාධනා ඊළඟට සීල පිළිබඳව සීල බ්‍රාහ්මණය අරතනම් ශිෂ්‍ය පිරිසක් ඇතිව නමුත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ පළමුවෙන්ම ශ්‍රද්ධාව ඇති කරගත්තේ උන්වහන්සේගේ බාහිර අර ඒ උන්වහන්සේගේ ශාරීරියේ ඇති ඒ විශේෂ ලක්ෂණ අනුව ඊළඟට දෙවනුව ඒකල සාකච්ඡාව තුලින් බුදුරජාණන් වහන්සේ හැඳිනගෙන අන්න ඒ පැවිද්ද ලබා ගත්තා. දැන් අපි අර කලින් කිව්ව නවගුණ පාඨයට හිතේ දුවොත් මේ පින්නතුන් කවුරුත් දන්නවා භාවනාවක් එක්ක බුද්ධානුසති භාවනාව කියලා අපි මේ නවගුණ පාඨය කියන කවුරුත් දන්නවා. ඉතිවිසෝ භගවාදී. ඒකට ඉස්සෙල්ලාම අපි ඒ අපි කවුරුත් දන්නවා කියලා කිව්වට මොකද මේ පාඨය පාඩියෙන් උච්චාරණය කළාට ඇතම් කෙනෙකුට ඒ අර්ථය පැහැදිලි නෑ. ඒක ස්වාභාවිකයි. භාෂාව පිළිබඳ අවබෝධය මේ කාලේ නැති නිසා බොහෝ දෙනාට ඉතිපිසෝ භගවා තවදී භාග්‍යතුන් වහන්සේ. එතන මුලින් කියන එක අර බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ යම්කිසි පදයක් අවශ්‍යයිනේ. ඒ කාලේ වැඩිම බහුල ව්‍යවහාරයේ තිබුණු පදයක් තමයි භගවා කියන එක. අදත් ඉන්දියාවේ බොහෝ දෙනා භගවාන් ගෞතම බුදු කියලා ඒ විදිහට කියනවා භගවන් පදය තමයි ප්‍රධානම පදය. බුද්ධ වගේම. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම හැඳින්වීමට ඒ වචනේ යොදලා. තවද ඒ භාග්‍යතුන් වහන්සේ ඊළඟට ඔන්න එතන ඉඳලායි තියෙන්නේ. අරහත්ය අපි ඒක එක එක වචනයක් අපි පස්සේ සරල වශයෙන් තේරුම් කරලා දෙනවා. අරහත්ය සම්මා සම්බුද්ධය විද්‍යාචන සම්පන්නය සුගතය ලෝකවිදූය අනුත්තර පුරිස ධම්ම සාර්ථීය දේව මිනිසුන්ගේ ශාස්ත්‍රය බුද්ධය භගවත්ති. අන්න අන්තිමට තමයි අර භගවාන් භගවත කියන පදය නවගුණයට අදාළ හැටියට සඳහන් වෙන්නේ. එතකොට මෙන්න මේවා පිළිබඳව මේ පෙන්තුන එකේ කාකාරයට හදාarලා තිබෙනවා දැනගෙන තිබෙනවා බුද්ධානුසති භාවනාවනුයිකුත් විදිහට කරනවා. අපිත් මේ යම් කිසි අදහස් කීපයක් මෙතෙන්දී මීට කලිනුත් අපි ප්‍රකාශ කරලා තිබෙනවා. මේ අවස්ථාවේදී වෙනවගුණ පාඨය භාවනාවක් හැටියට යොදා ගැනීමේදී ප්‍රායෝගික වශයෙන් අත්‍ය වශයෙන්ම සරල නිතර පාවිච්චියට සුදුසු ආකාරයක් අපි කලිනුත් අවස්ථාවක පෙන්වුවා මේ අවස්ථාවෙත් කියනවා අපේ අවබෝධයේ හැටියට බුද්ධ කාලයේදී සරලව පැවතුණු ඇතැම් භාවනා ක්‍රම පහු කාලීනව බොහොම සංකීර්ණ වෙලා උගතුන් අතින් ශාස්ත්‍රීය මට්ටමකින් ඒවා විග්‍රහ කරන්න යාමෙන් ඒවායේ තිබෙන ප්‍රායෝගික ගුණ ගිලිහිච්ච බව පේනවා. දැන් මෙතන තරහන් කියන පදේම ගත්තාම දැන් අද බොහෝ දෙනාගෙන් අහුව තරහන් කියන වචනේ තේරුම සමහර විට ඒ ඒ වචනේ නියම අර්ථය නෙමෙයි වෙන දේවල් කියන්නේ. එක කියාවේ රහසින්වත් පවු නොකරන නිසා කියන එහෙම නැත්නම් කෙලෙස් සංසාර චක්‍රයේ අර කැපු නිසා එහෙම නැත්නම් කෙලෙස් නැමැති අරි අරි කියලා කියන සතුරන්ට ඒ සතුරන් නැසූ කියලා මේ වෙලා තියෙන්නේ මොකද්ද මේ උගතුන් මේ වචනේ ඒ අතර මේ අතර විවච්ඡේදනය කරලා වචනේ මුල් අර්ථයට අදාළ නොවන ආගන්තුක අර්ථ පවා මතු කරලා දිගට දිගට වර්ණනා කර කර ඉන්නේ කියලා පවර්ලා තියෙන බවයි පේන්නේ යෝගාවචරින්ට. ඇත්ත වශයෙන් කියනවා නම් රහසින්වත් පවු නොකිරීම කියන ඒ අදහස කාලාන්තරයක් තිස්සේ එක එක පොත්වල සඳහන් වුණාට මොකද නැත්නම් වශයෙන් බුදුරජාණන්සේ නිග්‍රහයක් වගේ වචනයක් ඒක. කිසිසේත් අරහං කියලා කියන්නේ මේ වචනේ තේරුම පූජා ලැබීමට සුදුසු බව. පූජා ලැබීමට සුදුසු බව කියන එකයි අරහං අරහතෝ කියන්නේ. පූජා ලැබීමට සුදුසු වෙන්නේ ගුණමහත් තත්ත්වය නිසා බව හිතා ගන්න පුළුවන්. නමුත් මේ අරහං කියන එක අර උගත්තු කරලා තියෙන්නේ මේ වචනේ ඒ අතර මේ අතර කැඩුවා. අයන් අහක් කරලා රහං කියලා අරගෙන රහස් කතාවක් කරගත්තා. ළඟට සංසාර චක්‍රයේ අර රෝධයක අර කියලා හැඟීම අරගෙන හයන් හං කියන අහක් කළා අර කියලා ගත්තා. ඉතින් ওই අර කතාවල්වත් රහස් කතාවල්වත් මේකට අදාළ නැති බව අපිට කියන්න වෙන්නේ. මේවා මේ ආරූඪ කරපු අර්ථ. එතකොට ඒ වගේම ඔය ඉතින් අර මූලික අර්ථය යටපත් වෙනව පමණක් නෙවෙයි එතෙන් දික් කරන්නේ අර බුදු ගුණය ගැන හිත පවත්වනවා වෙනුවට අර වචනේ තියෙන නිරුක්ති ආදිය ගැන ඒකට හිත දුවනවා අනවශ්‍ය දේවල්ට හිත දුවනවා දැන් ටිකකට හිතා ගන්න දැන් මේ පින්නතුන් දන්නවා අටවක් මැනික අටවක් මැනික කියලා කියන්නේ වක්‍ර ඒ ස්වરૂපයේ බලනකොට හිතා ගන්න පුළුවන් නේ අටපට්ටම් වගේ. එහෙම අටවක් මණිකක අට පැත්තෙන් කොයි පැත්ත බැලුවත් මණිකනේ පේන්නේ. අන්න එහෙම හිතා ගන්න ඕන. නවගුණ පාඨයෙන් කියවෙන්නේ නවවක් මණිකේ කියලා ටිකකට හිතාගත්තොත්. නවවක් මණිකක් නම් කොයි පැත්තෙන් බැලුවත් අපට සිහිපත් වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ. ඒ වෙනුවට අපේ හිත අර අනවශ්‍ය දේවල් වලට ඇදිලා යනවා. මේ වගේම හුඟක් ඒවත් ඡේදනය කර වචනයක් තමයි භගවා කියන්නේ. මහ පුදුම අර්ථ මේකට ආරූඪ කරලා. ඉතින් උගතුන් මේවා ඉදිරිපත් කරලා තිනවා බුදුගුණ භාවනාව හැටියට. බුද්ධ කාලයේ තිබුණු මේ ප්‍රායෝගික ගුණෙන් ගිලිහෙන්න හේතු වුණා. උගතුන්ට විතරයි ඒක තේරෙන්නේ. නොතේරෙන අය ඉතින් කොහොම හරි පාළි වචන ටික කිය කියා ඉන්නවා. ඉතින් තේරෙන කෙනාට නම් අන්න අර ඇත්ත වශයෙන් පේනවා අරහන් කියන එකකට බාහිර වර්ගත්ව එකක් තමයි අර කියාපු රහස් කතන්තර අර කතන්තර ඒක නිසා මෙතන කල්පනා කරන්න ඕන අරහන් කියන වචනේ නමෝ තස්ස භගවතෝ අරහතෝ කියන තැනත් සඳහන් වෙනවා. එතන රහස් කතාවක් කොහෙත්ම නැහැ නේ. ඒ භාග්‍යවත් ඊළඟට පූජා ලැබීමට සුසුබ ගුණමහන් තත්වේ නිසා. ඔන්න එතකොට අරහං. එතකොට ඉතිපිසෝ භගව අරහං. ඊළඟට සම්මා සම්බුද්ධෝ කියලා කියන්නේ ඒකත් මේ පින්නතුට හිතා ගන්න පුළුවන්. බුද්ධ කියන වචනයට තව එකතු කරලා තියෙන සම්බුද්ධ සම්මා සම්බුද්ධ. බුද්ධ කියන අවබෝධය ගත්තොත් එතන තමන්ම තමන්ම සම්බුද්ධ තමන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කළා මැනවින් ස්වයම් භූ ඥාණයෙන් කියලා දැන් භෝ වෙනා පාවිච්චි කරන්නේ තමන් තුලින්ම බුදුරජාණන් වහන්සේ කිසිම ආචාර්යෙකුගේ උපදේශක් නැතුව තමන්ගේ සොකී අභිඥාවෙන්ම දැනවදාලා කියන අදහස දෙන්න තමයි සම්මා සම්බුද්ධෝ. ඊළඟට විඥාචන සම්පන්නෝ කියන වචනේ නිකුත් නිකුත් විදිහට විග්‍රහ කරනවා. ඒවා නිරන්තරයෙන් භාවිතා කිරීම භාවනාවට බාධාවක් වෙන්න පුළුවන්. කෙටියෙන් අපි හඳුන්වලා දෙතොත් කියන්න තියෙන්නේ විඥා කියලා කියන්නේ කෙනෙකුගේ ජීවිතයකට අදාළ දෙපැත්තක් තියෙනවා. අපිට දැන් S2 පේනවා. S2 පේනුණත් විඳින්න බැරි නම් කොරණම් ගමනක් කියන්න බෑ. පාදක තිබුණත් ඇස් දෙක පේන්නේ නැත්නම් ඒත් ගමනක් කියන්න බෑ. නමුත් විඥා කියලා කියන්නේ අන්න අර අවබෝධය. විද්‍යා කියලා කියන්නේ ඒ අවබෝධය ඇස් දෙක වගේ. ඊළඟට චරණ ධර්ම කියලා කියන්නේ ඒකට ඒ අනුව හැසිරීම චරණ සීලාදී ගුණ ධර්ම. එතකොට විඥා කියන එකෙන් ඒ බුද්ධත්වය හා සම්බන්ධ විදර්ශනා ඥාන ආදී ඒ ඥාන සම්භාරය බුදු කෙනෙක් තුල තියෙන ඥාන සම්භාරය පෙන්눔 කරනවා. ඒකට අදාළ ඊළඟට චරණ ධර්ම, ශීලාදී ගුණ ධර්ම. මේ දෙකෙන්ම සම්පූර්ණයි කියන එකයි විඥාචරණ සම්පන්නෝ කියලා කියන්නේ. එතකොට ඒ විඥාචරණ සම්පන්න ගුණය නිසාම තමයි සුගත සුගත කියලා කියන්නේ මනමින් ගිය කියන අදහසයි. බොහොම කෙටි වචනයක්. නමුත් ඒකත් අපි අර්ථාන්විත කරගත්තොත් හිතන්න තියෙන්නේ අන්න අර කියාපු ඝර්ෂණය පැත්තෙනුත් චර්ණය පැත්තෙනුත් සම්පූර්ණ වීම නිසා බුද්ධත්වයේ සඳහා යා යුතු මාර්ගය ප්‍රතිපදාව කෙලවරටම ගියා. මනමින්ම ගියා. සුගතෝ. ඒ යාම නිසා ලෝකවිදූ කියලා කියන සත්වයාගේ අභ්‍යන්තර ලෝකයක් බාහිරව ලෝකයක් පිළිබඳව දති සියල්ල දැනවදාලා කියන එකයි ලෝකවිදෝ. එතකොට ඒ සත්වයන්ගේ පිළිබඳ ඇතුළතත් පිටතත් පිළිබඳ හැම දෙයක් පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙන නිසාම සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති උත්තරීතර සත්වයින් හික්මවීම පිළිබඳ ඒ පුරිස ධම්මසාරති කියන වචනේ පවා උච්චාරණයේදී පුරිස ධම්ම නිවේතන ධම්ම අල්ප ප්‍රාණ දැන් නම් අල්ප ප්‍රාණ මහ ප්‍රාණ කතාන්තරිකුත් නෑ ඔක්කොම නිකන් අවුල් ජාලයක් කරගෙන පුරිස ධම්මසාරති. ඒ කියන්නේ দমনය කළ යුතු පුරුෂයන් හික්මවීමෙහිලා දක්ෂ රථාචාර්යකෝ වගේ කියන අදහසෙන් පුරිස ධම්මසාරති. ඒ කියන්නේ අර කියාපු ලෝක විදූ ගුණය නිසා කෙනෙකුගේ ඇතුළත ශක්තියින් සංසාරේ අරගෙන ආපු ශක්තියින් හිටන් උන්වහන්සේට පෙන්වනවා. ඒ වගේම ඒ ඒ පුද්ගලයා দমনය කළ යුතු අවස්ථාව තැන ඒ ආකාරය හැම එකක්ම බුදුරජාණන් වහන්සේට පෙන්වන ඒ ලෝක විදූ ගුණය නිසා. ඒක නිසා ඒ උත්තරීතර සත්‍යයෙන් හික්ම වීමේ හැකියාව තියෙනවා. අනුත්තරෝ පුරිස ධම්මසාරති. ඒක නිසාම තමයි සත්තා දේව මනුස්සානම්. මිනිසෙන්ගේ පමණක් නෙවෙයි දෙවියන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ අහලා තියෙනවනේ ඔය බ්‍රහ්ම බක බ්‍රහ්මාදී ඔය නුකේ ඒ වගේම බොහෝ විට දෙවියතාවුන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සමග ධර්ම සාකච්ඡා ප්‍රශ්න අහපු බව කියවෙනවා ධර්මයේ මේ කාලේ ඇතැම්ම අය ඒව විශ්වාස නොකරත් එතකොට මේ මේ පා මේ පාඩේ විශ්වාස කරනවනම් අපි පිළිගන්න ඕන බුදුරජාණන් වහන්සේ මිනිසෙන්ට පමණක් නෙවෙයි දෙවියන්ටත් සත්තා දේව මනුස්සානම් ඊළඟට අවසානයේ කියන්නේ බුද්ධෝ. ඒ බුද්ධෝ කියන එකට ඔන්න දැන් අර මේ සූත්‍රයේ කෙලින්ම සඳහන් වෙනවා. බුද්ධෝ කියන එකට බුදුරජාන් වහන්සේම දීපු නිර්වචනයක් හැඳින්වීමක්. අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේතබ්බං ච භාවිතං පහතබ්බං පහිනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ. අභිඥා වශයෙන් දැනගත යුතු දේවල් ඒ තේරුම් ගත යුතු දේවල් ඒ අභිඥාවෙන් දැනගෙන තිබෙනවා. ඊළඟට වැඩි යුතු ගුණ ධර්ම බුද්ධත්වයේ සඳහා ඒවා වඩලා ඉවරයි. ප්‍රහාණය කළු කියලා යුතු කෙලෙස් ආදී ප්‍රහාණය කළේ ඉවරයි. එම නිසා නියම බුද්ධ කෙනෙක්. කෙලෙස්නින් දැන් අවදි වුණයි කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අර පූර්ණ අවබෝධය ලැබුවා. බුද්ධෝ. ඊළාට භගවා. අන්න භගවාන් කියන පදයට භගවා කියන පදයට ආවා. ඉතින් භගවා කියන එකේ වාසනාවන්ත කියන අර්ථය සාමාන්‍යයෙන් දැනටත් ඔය භාග්‍යවන්ත කියලා පාවිච්චියක් තියෙනෝනේ. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ අර අර බ්‍රාහ්මණයා ඉස්සෙල්ලා බැලුවේ අර බාහිර වශයෙන් බුදුරජාණන් වහන්සේගේ භාග්‍යවන්ත ස්වභාවය ඒ මහා පුරුෂ ලක්ෂණ ආදී. ඊළඟට ඇතුළත අර ඒ ಗುಣධර්ම සමුපේනොත් ඒ දෙපැත්තෙන්ම පිටතෙනුත් ඇතුළතිනුත් ඒ දෙපක්ෂයෙන් බුදුරජාණන් වහන්සේ වාසනාවන්තයි. ඒ සංසාරේ දීර්ඝ කාලයක් ඒ වුණු කිරීම නිසා ඒ උන්වහන්සේගේ කුසල ශක්තිය උලින් ඒ පාරමී ශක්තිය තුලින් බුදු කෙනෙක් තුල එකතු වෙලා තිබෙන සියලුම ಗುಣ සම්භාරය. කොටින්ම කියතොත් අර නව අනිත් අට ಗುಣ අටේම එකතුව ගත්තා වගේ භගවා කියන වචනේ තුල තියෙනවා. අදත් ඒ ඉන්දියාවේ බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ භගවාන් භාග්‍යවතුන් වහන්සේ කියලා. ඒ වගේම සූත්‍ර දේශනාවලත් නිතරම බුදුරජාණන් වහන්සේ පිළිබඳව බුද්ධෝ භගව බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි භාග්‍යවතුන් වහන්සේ කියලා නැවත ශ්‍රද්ධාවන්ත පින්නතුන් පාවිච්චි කරන්නේ භාග්‍යවතුන් වහන්සේ. ඔන්න එතකොට ওই නව ගුණය පිළිබඳව දැන් එතකොට ඒ වගේම දැන් අමුතු වචනිකුත් මේ අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ගාථාවල කියවුණා. අපි ඒක ගැනත් කියමු යමක්. සල්ලකත්තෝ අනුත්තරෝ මොකක්ද ඒ කියන්නේ? මම උත්තරීතර ශල්්‍ය වෛද්‍යවරයෙක්. දැන් මේ කාලෙත් ඔය ශල්්‍ය වෛද්‍යවරු ඉන්නවනේ ඔය නොයෙකුත් විදිහේ හෘදය සැක්කම් කරන ඔය බයිපාස් ආදී. ඉතින් ඒවා මොනවා කරත් මායාවෙන් බේරෙන්න නම් බෑ. මායාවෙන් බේරෙනවා කියන්නේ කවුරුත් මැරෙනවා තමයි. නමුත් අර දීර්ඝ කාලයක් මේ සංසාරයේ ඉපදි ඉපදි මැරෙන ගමන ඒකේ ඒක ඒ ලෙඩේ හොඳ කරන්න බෑ. ඒ ශල්්‍ය වෛද්‍යවරුන්ට. නමුත් බුදුරජාණන් වහන්සේ මොකද්ද කළේ? සත්වයාගේ හදවතේ ඇනිලා තිබෙන තණ්හාව නැමැති විස ඊතලය ඊතලේ එහෙම නැත්නම් උල. විස ඊතලේ. මේ විෂය තමයි අවිද්‍යාව විස ඒක විදිහට බුදුරජාණන් වහන්සේ තැන් තැන වල විග්‍රහ කළා තියෙනවා. අවිද්‍යාව විස දෝෂෝ කියලා. අවිද්‍යාව නැමැති විෂ පෙවූ තණ්හා නැමැති උල මේ සත්වයා හදවතේ ඇනිලා තිබෙනවා. අන්න ඒක ඇදලා දැම්ම නිසා තමයි උත්තරීතර ශල්්‍ය වෛද්‍යවරයා කියලා කියන්නේ. සල්ලකත්තු අනුත්තරෝ. ඉතින් කෙනෙකුට ඒක ගැන හිතලා වුණත් ශ්‍රද්ධාව ඇති කර ගන්න පුළුවන්. අනිත් පැත්තට කල්පනා කළොත් දැන් මේ පින්නතුන් දන්නවා දැන් අර කිව්වා වගේ හදවත සැත්කමක් කරන්න අවස්ථාව ආවහම තමන්ගේ හිතවතුන් නෑයන් ඇවිල්ලා කොතනින්ද මේ ප්‍රතිකාර ගන්න කියන ප්‍රශ්නයට අහවල් දොස්තර හොඳයි අහවල් දොස්තර හොඳයි අවද වෛද්‍යවරයාට මේ මේ උපාධි තියෙන. එහෙම කිව්වා බොහෝ විට තෝරගන්නේ අර තමන්ගේ ශ්‍රද්ධාව ඇති වෙන අන්දමේ උපාධි මාලාව තියෙන ශල්්‍ය වෛද්‍යවරයා. එතකොට දැන් හිතා ගන්න. අන්න අර තණ්හා උල කියලා කියන ඒ ඒක අර කිව්ව බයිපාස් විදි එකක් නෙවෙයි. සම්පූර්ණයෙන්ම මායාවෙන් මිදෙන ඒ සත්කම කරවන්න සුදුසු උපාදි මාලාව තමයි නව ගුණ පාඨය තුල තියෙන්නේ. රහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචන සම්පන්නෝ කියලා ඒ වයින් කියවෙන්නේ අපිට හිතා ගන්න පුළුවන් අන්න ඒ ශල්්‍ය වෛද්‍යවරයාගේ උපාදි මාලාවේ කියලා. එහෙමත් අපිට ශ්‍රද්ධාව ඇති වෙන ආකාරයට තෝරන්න පුළුවන්. මේකසේ හෝ එතකොට මේ බුදුගුණ භාවනාව භාවනා අතර මුල් තැන දෙන්නේ මොකද? ඒකත් අපි කල්පනා කරන්න ඕන. මේ ප්‍රතිපත්ති මාර්ගයේ යන්න ඕනේ ශ්‍රද්ධාව පෙරදරි කරගෙන. ඒක සමහර කෙනෙක් මේ කාලේ අපි ওই බුද්ධිවාදීන් කියන කට්ටියට ඒ ශ්‍රද්ධාව අනවශ්‍ය බවක් පේනවා. තර්කයෙන්ම මේ හැම එකක්ම කරන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ දක්වන ප්‍රතිපදාවේ යන්න ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි. ශ්‍රද්ධාය තරති යෝගං කියලා කියන්නේ මේ සැඬ වතුරේ නතර වෙන්න ශ්‍රද්ධාව අවශ්‍යයි. ඒකට ප්‍රධාන වශයෙන්ම ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රද්ධාව තියෙන්න ඕන. ඒ ශ්‍රද්ධාව නිසානේ අර සීල බ්‍රාහ්මණේ අරතනම් අර පිරිසක් එක්ක තමන්ගේ වේද මන්ත්‍ර ඔක්කොම ඇතෑරලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණේ. එතකොට ඒ ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙහි ශ්‍රද්ධාව ඇති කර ගැනීම අත්‍යවශ්‍ය නිසායි බුද්ධානුස්සති භාවනාවේ වටිනාකම සූත්‍ර දේශනාවල දැක්වෙන බුදුරජාණන් වහන්සේම පෙන්වන කරන ඇතැම් අවස්ථාවක ඇතැම් සත්වයින් ඇතැම් මිනිසෙයින් බුද්ධානුසති භාවනාව තුළිනුත් විසුද්ධිය ලබනවා කියලා. ඒ පෙන්වුම් කරන්නේ මෙහෙමයි යම් කෙනෙක් බුදු ගුණෙහි සිත පවත්වන නිරන්තරයෙන් ඒ පැවැත්වීම තුළින් ඒ පැවැත්වෙන අවස්ථාවේදී නව ගුණ පාඨයම හෝ එහෙම නැත්නම් එන් එකක් හෝ නිරන්තරයෙන් මේක හිත පවත්වන අවස්ථාවේදී ඒ පුද්ගලයාගේ සිත රාගයට යන්නේ නැහැ, ද්වේෂයට යන්නේ නැහැ, මෝහයට යන්නේ නැහැ. ඒ වගේම පංචකාමයන්ට ආදාළ දේවල් වලට යන්නේ නැහැ, මඩ වගුරට යන්නේ නැහැ. ඒක නිසා ඒ අවස්ථාවේ හිත අර නීවරණ ධර්මයෙන් ඉවත් වෙලා සමාධියට ලං වෙලා සමාධිය ඒ සමාධිමත් අවස්ථාවක අසන ධර්මය තමයි විදර්ශනාත්මක වශයෙන් වැටහීමෙන් මාර්ගඵල ආදිය ලබන්නේ. දැනුත් ඔය බොහොම දෙනා කියන ඒ වගේම අසන ප්‍රශ්නයක් තමයි ධර්මයක් දේශනා කරන. විශේෂයෙන්ම බුදුරජාන් වහන්සේගේ වණහන අවස්ථාවේදී කොහොමද ඔය කෙනෙක් සෝවාන් ආදී මාර්ගඵල ලබන්නේ කියලා. එතකොට අන්න අර ඒ දැඩි ශ්‍රද්ධාව නිසා සිත එකඟවන්න හේතු වෙනවා. එහෙම නැත්නම් සිත විසිරෙනවා. දැන් අර කිව්වා වගේ මේ දොස්තරද හොඳ වෙන දොස්තරේද කියලා ඔහොම හිත හිත ඉන්නවා වගේ බුදුරජාණන් වහන්සේගේ බණ අහන අවස්ථාවේදී ඒක නෙවෙයි අර අතන අහවලා මෙහෙම කියලා තියෙනවා ඊට වැඩිය උගත්කම තියෙන කෙනෙක් කියලා ওই විදිහේ විකෘත සිතිවිලි ධාරාවල් දුවන්න පුළුවන්. නමුත් අර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධාව ඇති කෙනා ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේට කන් දෙනකොට උන්වහන්සේගේ ධර්මය ඉදිරිපත් කරන ආකාරයත් මේ පින්නතුන් දන්න මහ පුදුමාන්දමට පුද්ගලින්ට ගැළපෙන ආකාරයට ඒ අවස්ථානුකූල ධර්මයේ ඉදිරිපත් කරනවා. එතකොට අර ශ්‍රද්ධාවන්තයට ඒක හරියට බදිනවා. මේ අවස්ථාවේ අර ඒ අර කියාපු විදිහට කෙලෙස් වලට යන්නේ නැහැ, නීවරණ වලට යන්නේ නැහැ. පිරිසිදුව පැහැදිලිව තිබෙන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන කාරණේ තුල හිත ඒ ධර්මයේ එතෙන්ට ගිහිල්ලා ධර්මයේ හිතට වැදිලා ඊළඟට ඒක තුලින් ප්‍රත්‍යක්ෂයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. මාර්ගඵල අවබෝධය ලබන්නේ මේ විදිහටයි. ඒක නිසා බුද්ධානුස්සතියේ වටිනාකම අපිට හිතා ගන්න තියෙන්නේ අර නවගුණ පාඨය ඒකත් භාවනාවක් වශයෙන් දක්වලා තියෙන්නේ ප්‍රතිපදාවට අත්‍යවශ්‍ය නිසා. ඒ දැන් ඔය ධර්මයේ සංකී ආදී සූත්‍රවල සඳහන් වන සද්ධා ජාතෝ උපසංකමති. විශේෂයෙන්ම ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳවයි කියන්නේ. ශ්‍රද්ධාව ඇති වුණු කෙනා තමයි බුදුරජාන් වහන්සේට ලං වෙන්නේ. සද්ධා ජාතෝ උපසංකමති. උපසංකමන්තෝ පෛරුපාසති. ලං වෙලා ඉවරලා ඊළඟට ඉඳ ගන්නවා. ළඟට ඇවිල්ලා සමීපයට ඇවිල්ලා ළඟ ඉඳ ගන්නවා. පෛරුපාසති. පෛරුපාසන්තෝ සෝතං හෝදහයි ඊළඟට කන් දෙනවා. ඕහිත සෝතෝ ධම්මං සුණාති හොඳට කන් නමාගෙන කම්මෙන්ට යොමු කරගෙන ධර්මයේ අහුම්කම් දෙනවා ඊළඟට සුත්වා ධම්මං ධාරේති අහනවා වගේම ඒවා යන්ත්‍ර වලින් ධාරණය කරගන්නව නෙවෙයි Tamanම ඒක හොඳට ඇතුළතට හිතේ දරා ගන්නවා සුත්වා ධම්මං ධාරේති ඊළඟට දරාගත්තු ධර්මය එතෙන් පිට ඒ අවස්ථාවෙම ඒවායේ අර්ථය විමසනවා. ඒ මහා පුදුම ඔය දැන් මේ කියන බ්‍රාහ්මණීන් මේ විවේද වේද ග්‍රන්ථයම හදාරලා ඒවා හොඳට ධාරණය කරගෙන ඉන්න අය බුද්ධි ශක්තිය නිතාමත්ම ඉහළයි ප්‍රබලයි. එතකොට ඒවා ඒ අවස්ථාවේදී මතුවෙන ශ්‍රද්ධාව අනුව ඊළඟට ඒ විදිහට ඒවා ඒවායේ අර්ථය හොඳට තේරුම් ගන්නවා. ඒ අතුප පරික්ඛාය ඡන්දෝ ඊළඟට ඒ අර්ථය හරියට තේරුම් ගත්තාම ඊළඟට ලොකු ඡන්දයක් ඔන්න ඕනෑකමක් ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාව නිසාමයි ඡන්දය කියලා කියන බලවත් ඕනෑකමක් ඇති වෙන්නේ. ඊට පස්සේ උත්සාහ කරනවා ඒ එතන වීරිය වැඩි වීම ආදී කියනවා. ඡන්ද ධාතු උස්සහාති උසයිත්වා තුලේති ඊළඟට ඉන්ද්‍රිය සමතාව ඇති කරගෙන ඊළඟට තමයි මේ පරමාර්ථ සත්‍ය අවබෝධ කරන්නේ. ඒ විදිහට ක්‍රමානුකූල ප්‍රතිපදාවක් තුලිනුයි මාර්ගඵල අවබෝධය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ශ්‍රද්ධාව නැතු ශ්‍රද්ධාව මූලික වෙනවා. ඉතින් බුද්ධානුස්සතිය තුලින් බුද්ධානුස්සති වගේම මේ පින්න තුන අහලා තිනවා ධම්මානුස්සති සංඝානුස්සති ආදී වශයෙන් ඒවා තුලිනුත් ඒවත් භාවනා වශයෙන් දක්වලා තිබෙන්නේ. ඒවායේ නිරන්තරයෙන් සිත පැවැත්වීමෙන් අර නීවරණ ධර්ම වලට ඉඩ නැති වෙනවා. අන්න ඒකයි අපි කියන්නේ අර දැන් භාවනාවක් ගැන කියනකොට නිතර යෙදෙන ආසේවිතා ආසේවති භාවේති බහුලීකරෝත්. බුද්ධාංශ ගැන පමණක් නෙවෙයි මෛත්‍රී ආදී භාවනා හෝ ඒවා ඒවා වැඩිීමේදී හිතවත් මිත්‍රයෙක් වගේ කමටහන භාවනා මාතෘකාව නිරන්තරයෙන් ඇසුරු කරනවා ආසේවති ඒ වගේම වඩනවා ක්‍රමානුකූලව ඒක අදට වඩා හෙට හොඳයි කියන්න පුළුවන් මට්ටමට වඩනවා ඊළඟට බහුල වශයෙන් කරනවා අන්න විශේෂයෙන් මේ බහුල වශයෙන් පුරුදු කිරීමේදී මේ බුද්ධානුසතිය වැනි භාවනාවක් ඇතම් කෙනෙකුට පුළුවන් තමයි අර නව ගුණ පාඨයේම හිත පවත්වන්න ඒකත් නිරන්තරයෙන් මේ සජ්ජායනා වගේ හිත ඇතුලෙන් ඒක මෙන්න පිටට ඇහෙන එකක් හැටියට නෙවෙයි හිත ඇතුලෙන් කරන්න පුළුවන් නමුත් එපමණ විවේකයක් නැති කෙනෙකුට එයින් එකක් සුදුසු එකක් තෝරගෙන ඒ තෝරා ගැනීමේදී අපි කිව්වේ බොහෝ අවස්ථාවක අපි පෙන්눔 කරන්නේ ඒ පුද්ගලයාගේ සිතට ගැළපෙන එකක් තෝරගන්න පුළුවන්. තමන්ගේ චරිතානුකූලව මේ බුදු ගුණ කෙටියෙන් අප ප්‍රකාශ කළ ඒ බුදු ගුණ තුල ඇතම් කෙනෙක් අර සම්මා සම්බුද්ධ ගුණය කැමති වෙන්න පුළුවන්. සුගත ගුණය තවත් කෙනෙක් පුරිස ධම්ම සාර්ථී ගුණය කුමක් හෝ හේතුවක් නිසා තමන්ට හිතට අල්ලන එක ಗುಣපදයක් වුණත් ප්‍රමාණවත් අර විදිහට භාවනාවක් වශයෙන් නිරන්තරයෙන් මේක හිත පැවැත්වීමෙන් අනිත් අකුසල් සිතිවිලට ඉඩ නැති වෙනවා. එහෙම තමයි මේ සමාධියක් ඇති වෙනවා කියලා කියන්නේ. ඉතින් බුද්ධානුස්සති. ඒ වගේම දැන් ශ්‍රද්ධාවේ වටිනාකම් බුදුරජාණන් වහන්සේ බොහෝ විට දක්වලා තිබෙන්නේ. ඒකෙන් අර ඡන්දය කියලා කියන ලොකු ඕනෑකමක්. මේ වීරියක් ඇති කරගන්න ඕන වෙනවාමයි ශ්‍රද්ධාවක්. ඉතින් ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රද්ධාවක් නැත්නම් එතැන් මිට මිත්‍යා දෘෂ්ටි ආදියට යන්නේ කොතෙකුත් ඉඳ තිබෙනවා. අන්න ඒක නිසා අපි අර නිරන්තරයෙන් මතක් කරන්න ඕනේ අර බුද්ධානුස්සතිය කමඨහන හැටියට දක්වලා තිබෙන්නේ විශේෂයෙන්ම පරිවාර වශයෙන් ආනාපාන ආදී දැන් බලන්න අර මේ ගිය වැනි අය ඇතැම් අය ඕනෑකම තියෙන භාවනා කරන්න. නමුත් ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව නැතුව ඈතට යන්න බෑ වැඩි දුර යන්න බෑ මේ භාවනාවේ. මොකද මේක මේ ප්‍රතිපදාව ඊටාත්ම උග්‍ර ප්‍රතිපදාවක් ශීලාදී ගුණ ධර්ම ආදී රකින්න ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති කරගන්න වෙනවා. එතකොට මේ ඒ ශ්‍රද්ධාව යම් අවස්ථාවක අවබෝධය කරාම යනවා. දැන් ශ්‍රද්ධාව කියන එකට බොහෝ දෙනා අකමැති මොකද? එක පැත්තක් තියෙනවා කාරණේ ඇත්ත. දැන් සමහර ධර්මයේ සඳහන් වෙනවා සුසද්ධයිතම් පිහෝති තංච හෝති මිච්ඡා. ඒ කියන්නේ හොඳට ශ්‍රද්ධාව තියෙන යම් දෙයක් තියෙන්න පුළුවන්. නමුත් ඒක බොරු. එලාට ශ්‍රද්ධාව නැති සමහර ඇත්ත වෙන්නත් පුළුවන්. නමුත් අන්නේ ශ්‍රද්ධාව හරියට පිහිටුවා ගැනීමේදී අර ඒ ඒ පුද්ගලයා පිළිබඳව හරියට කාර ඒක විමසලා බලන්න ඕනේ. දැන් අර සීල බ්‍රාහ්මණියා මන්ත්‍ර අනුව කල්පනා කරලා බලලා බුදු කෙනෙක් උපන්නයි කිව්වහම අන්න බුදු කෙනෙකුගේ බාහිර ලක්ෂණ අනුව ඉස්සෙල්ලා බැලුවා. ඊට පස්සේ අර සාකච්ඡාව තුනේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව නිසක වුණා. මේ විදිහට ඒ ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳව ඉතින් අපට බුදුරජාණන් වහන්සේ දැන් දකින්න නැතත් උන්වහන්සේ දේශනා කළ ධර්මය තුලින් අපි බුදුරජාණන් වහන්සේ දකිනවනම් අන්න අර බුදුරජාණන් වහන්සේ දැක්ක වගේම තමයි ඇතම් කෙනෙකුට අර සංසාරේ ඒවා පුරුදු කරපු කෙනෙකුට ඊටාම කෙටි බුද්ධ කියන වචනේ වගේ ඊටාම කෙටි වචනයක් වුණත් ප්‍රමාණවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගන්න. කියන්න හිතා ගන්න ඕනේ. එතකොට බුද්ධානුස්සතියේ පරමාර්ථය එකයි. ඒ මිසක් බුදුරජාණන් වහන්සේට වර්ණනා කිරීම නෙවෙයි. දැන් අන්න බුදුගුණ භාවනාව බොහෝ විට ඒක පරිවර්තනය වෙලා තිබෙන්නේ. අන්න අර Tamanටත් නොතේරෙන pāli වචන රාශියක් හැලලක් වගේ එකතු කරගෙන ඕක කිය කියා ඉදීම. ඒකේ 아무තු গুপ্ত බලයක් නෑ ඒක. තමන්ගේ හදවතට ලං වෙන්න ඕනේ මේ වචන. ඒකටයි අර කිව්වේ දැන් මේවා සරලාන්දමින් තමන්ට බුදුරජාන් වහන්සේ දකින්න පුළුවන් නම් අර නවවක් මණික කියලා කිව්වේ ඒකයි. බුදුරජාන් වහන්සේ ඒක වචනයක් තුලින් දකින්න පුළුවන් නම් ඒක නිරන්තරයෙන් ඒක විග්‍රහ කර කර ඉන්න අවශ්‍යතාවක් නැහැ. Taman අඳුරන කෙනෙකුගෙන් ආයෙත් ඒ නැවත නැවත අහන්න ඕනේ නැහැ නේ වගේ බුදුරජාන් වහන්සේ හරියට අඳුනගත්තා නම් බුද්ධෝ කියන එක වචනේ වුණත් ඇති. සුගතෝ කියන එක වචනේ වුණත් ඇති. ඒ වචනේ කියනකොට තමා තුල අර පස්වනක් ප්‍රීතියින් පිනා ගියා වගේ අර සේලාදී තමා තුළ ලොකු ශ්‍රද්ධාවක් ප්‍රසාදයක් ඇති වෙනවා. ඉතින් මේ ශ්‍රද්ධාවත් එක්කම යන එකක් තමයි ප්‍රසාද බොහෝ විට සඳහන් වෙනවා ශාසනයේ සද්ධෝ පසන්නෝ හෝති. මේ ශ්‍රද්ධාවේ ගුණය තියෙන්නේ කොය සමහර විට අතීතයේ පොත්වල කියවෙනවා උදක ප්‍රසාදක මාණික්කයක් කියලා. උදක ප්‍රසාදක මාණික්කයක් කියලා කියන්නේ ওই මඩ වතුරකට දැන් මේ කාලේ නම් නොයෙකුත් විදිහේ විද්‍යුත්යේ උපකරණ එහෙම තියෙන්න පුළුවන් මඩ ඉවත් කරලා වතුර පිරිසුදු කරන්න. අතීතයේ එක්තරා මේ මැණිකක් තිබිලා තියෙනවා. මඩ වතුරකට දැම්මම මඩ යට වෙනවා වතුර පැහැදිලි වතුර මතු වෙනවා අන්න ඒ වගේ ශ්‍රද්ධාව තුලින් ඒක උදක ප්‍රසාදක මාණික්‍ය කියලා කියන්නේ අර හිතේ අර කෙලෙස් බොර ඒව යටපත් වෙලා අන්න පැහැදෙනවා ඒ ප්‍රසාදය අවශ්‍ය වෙනවා ඒ ප්‍රසාදය තුලින් තමයි ඊළඟට අවබෝධය එන්නේ ඒකයි ඒ සද්ධා ප්‍රසාද කියන වචන දෙක එකට යන්නේ සද්ධෝ පසන්නෝ කියලා බොහෝ විට සඳහන් වෙනවා තුන්රුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්තු කෙනෙක් පිළිබඳව මේ ප්‍රසාදය අන්න ඒක නිසා ඒ බුද්ධානුස්සතිය තුලින් එක පැත්තකින් ඒ සමාධිය ඇති වෙනවා වගේම ඊළඟට මේ ප්‍රතිපදා මාර්ගයේ යාමට අවශ්‍ය වීරිය ජනිත වෙනවා. දැන් අහලා තියෙනවා මේ පින්නතුන් ඔය පංචේන්ද්‍රියක් දැන් අපි අපි පංචේන්ද්‍රිය කියලා කියනකොට ওই බාහිර අස්කන්නා සාදිය ගැන කියනවා. නමුත් ධර්මයේ පංචේන්ද්‍රිය කියලා බොහෝ විට සඳහන් වෙන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. එතෙන්දිත් සද්ධා මුලට දාලා තියෙන්නේ ඒ ශ්‍රද්ධාව තුලින් තමයි වීරිය මතුවෙන්නේ. අර කියාපු ඡන්දය කියලා කියන බලවත් ඕනෑකම ඒකම තමයි වීරිය බවට හැරෙන්නේ. එතකොට ශ්‍රද්ධාව නැත්නම් කෙනෙක් තමන් කරන වැඩේ පිළිබඳව ශ්‍රද්ධාව නැත්නම් සම්පූර්ණ වීරිය යොදන්නේ නැහැ වෙන්නේ. ඒක නිසා තමයි මේ ශ්‍රද්ධාව දැඩි වුණු ප්‍රමාණයට තමයි වීරිය යොදන්නේ. සද්ධාය තරති යෝගං කියලා ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කියලා තියෙන්නේ. සද්ධාය තරති යෝගං අපමාදේන අන්නවං. විරියේන දුක්ඛං අච්චේති පඤ්ඤාය පරිසුද්ධති. අර ආලවක යක්ෂයාට එහෙම ප්‍රකාශ කළා. ශ්‍රද්ධාවෙන් තමයි මේ කෙලෙස් හැඬ වතුර එහෙම නැත්නම් ඔය සතරාකාර හැඬ වතුර හැටියට දක්වන අවස්ථාවේදී මේ ධර්මයේ තියෙන කෙලෙස් සඳහන් වෙන කෙලෙස් රාශිය හැඬ වතුරකින් ඈතර වීමට ශ්‍රද්ධාව අවශ්‍යයි. මොකද දැන් බොහෝ දෙනා පිටුම වැහි කාලෙක බොහොම වේගෙන් ගලාගෙන යන දොළ පාරක් තියෙනවා. මේකෙන් ඈතර වෙන්න පුළුවන්ද නැද්ද කියන එක අහුවොත් ඇතැම් විට සමහරු මේ හීතලයි කියලා එහෙම අත්බැඳගෙන මිදීවි. තවත් කෙනෙක් වීරයවන්තයෙක් බය නැතුව මේකට පැනලා පීනලා එහා පැත්තට ඒ ගොඩට යනවා. එතකොට අන්න ඒකයි මේ ශ්‍රද්ධාය තරති යෝගම් කිව්වේ ශ්‍රද්ධාවන්තයා තමයි වතුරට පණින්නේ. ඊතර වෙන්න ඕන කියලා. ඉතින් ඒ වාරණෝකුත් ධර්ම කතාවල මේ පිණුතුන් ඇතමුන් අහලත් ඇති මහ පුදුම උපමාවක් බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ ශ්‍රද්ධාවේ වටිනාකම පෙන්눔 කරන්න. ගෝපාලක සූත්‍රයේ ගෝපල්ලාගේ උපමාවෙන් එහෙම දක්වනවා. ගෝපල්ලෙක් ඒ වැහි කාලේ ගංගානම් ගඟෙන් එතර වෙන්න දක්ෂ ගෝපල්ලා ගව රැළ එතර වෙන්න දක්වන අවස්ථාවේදී පෑන් තොටක් ළඟින් ඉස්සෙල්ලා අර ප්‍රධාන ගවයා යන දැක්කහම ඊළඟ ගවයාත් යනවා. Tamanටත් පුළුවන් කියලා හිතාගෙන. ඊළඟට ඒ විදිහට අන්තිමට එදා උපන් වහු පැටිය පවා ගංගෙන් එතරුණා කියන අර ශ්‍රද්ධාව නිසා. ශ්‍රද්ධාවේ බලය පෙන්වන්නේ. අර ලොකු එක්කෙනා ගිය නිසා එයා Tamanටත් පුළුවන්. ඊළඟ එක්කෙනාටත් පුළුවන් කියලා ඒ විදිහට පෙරින් පෙරට ශ්‍රද්ධාව ඇති කරගෙන අන්තිමට එදාම උපන් ඔහු පැටියක් ගියා කියනවා. අන්න ශ්‍රද්ධාවේ ශක්තිය පෙන්눔 කරන එකක්. එතකොට අර බැරි කණු වෙනුවට හැකි සංඥා උපදවා ගැනීමට ශ්‍රද්ධාව අවශ්‍ය වෙනවා. මේ අපි මෙච්චර කියන්නේ මොකද? දැන් මේ කාලේ බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේ කවුද කියලා හරියට අවබෝධ කරගන්න ගන්න තර්කයේම උපකාර කරගෙන ඒක නිසා ශ්‍රද්ධාව අනවශ්‍යයි කියලා හිතෙනවා. එහෙමත් කල්පනා කරනවා. එතකොට එයාට ප්‍රතිපදාව යන්න බෑ. මොකද ප්‍රතිපදාව සඳහා වීරිය වඩන්න ඕන. මුළු මහත් අර වතුරට පනින්න වගේ විශාල කැපවීමක් අවශ්‍යයි. ඒ කැපවීම කරන්නේ නැහැ ශ්‍රද්ධාව නැත්නම්. අන්න එතන ඒක රහස තියෙන්නේ. ඒක නිසා තමයි ශ්‍රද්ධාව ඒවා ඉන්ද්‍රිය බවට පත් වෙනවා එක් අවස්ථාවක මේ ධර්ම මාර්ගයේ යද්දී ඔය දැන් සඳහන් වෙන ඔය මේ පින්නතුන් දන්න ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන එක ඉන්ද්‍රිය පහක් ගැන මේ භාවනා කරන පින්නතුන් අහලා තිබෙනවනේ. එතකොට ඒ ඒ ශ්‍රද්ධාව අනුව තමයි වීරිය ඇති වෙන්නේ. ඒ වීරිය තුලින් ඊළඟට සති සතිය පිහිටුවා ගන්නවා. එලාට ඒක සමාධිය දක්වා තර කරගන්න. ඊළඟට තමයි ප්‍රඥාව ලැබෙන්නේ. ප්‍රඥාවට පණින්න බෑ. ප්‍රඥාවට පණින්න බෑ. බුද්ධියට නම් පණින්න පුළුවන්. පැනලා විනාශ වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් නියම ප්‍රඥාව ඒ වචන පවා බොහෝ විට මේ කාලේ විකෘත වෙලා තිබෙනවා. බුද්ධිය කියන්නේ ප්‍රඥාවයි කියලා හිතෙනවා අන්න අර කියාපු කට්ටිය. බුද්ධියයි ප්‍රඥාව අතර වෙනසක් නැහැ කියලා හිතා ගන්න අය. නමුත් අන්න ධර්මානුකූල බුදුරජාණන් වහන්සේ බෙන්නුම් කරලා තියෙන්නේ. මේක යම්කිසි මාර්ගයක් තියෙන ප්‍රතිපදාවක් තිබුණා. ඒ ප්‍රතිපදාවේ යන්න නම් අවශ්‍ය අංග තමයි මේවා. තමන්ගේ කැපවීම ඒ කැපවීම සඳහා මේ සම්පූර්ණ වීරිය එළියට ගන්න පුළුවන් වෙන්නේ ශ්‍රද්ධාවන්තයට ශ්‍රද්ධාව ඇති කෙනාට ඒකයි අර බුද්ධානුසතිය ආදී භාවනා අවශ්‍ය වෙන්නේ මේ විදිහ කෙනෙක් අතීතේ මන්ත්‍ර ශාස්ත්‍රවල පවා තිබුණු බව ඇතම් කෙනෙක් බටහිර උගත් උනම් මේවා හාස්‍යයට ලක් කරනවා නමුත් සූත්‍ර ගණනාවක්ම සඳහන් වෙනවා අතිශයෝක්ති පසු කාලයකතු වෙන්න ඉඩ තිබුණා බුදුරජාණන් වහන්සේගේ ශාරීරිය අතිවිශිෂ්ට බව. උන්වහන්සේගේ ශරීරය මේ කියපු අංග ලක්ෂණ පිළිබඳව එක තැනක නෙවෙයි බොහෝ තැන්වල කොයි තරම්ද කියලා වක්කලි කියන ඒ ස්වාමින් වහන්සේ බුදුරජාන් වහන්සේගෙට එළව ගන්න බැරි වුණා. ඒ තරමට උන්වහන්සේ බුදුරජාන් වහන්සේ දිහාම බලමින් හිටියා. ඒ වගේම අර මාගන්ධිය බමුණ රජවරුන්ට විවාහ කරනු දුන්න තමන්ගේ දියණිය බුදුරජාන් වහන්සේට විවාහ කරන්න ගෙන ආවා. ඒයින් පෙන්වුම් කරන්න ප්‍රතිවිශිෂ්ට රූප සම්පන්න බවක් තිබුණා. ඉතින් ඒවා පිළිබඳව පසු කාලීනව ඉතින් නොයෙකුත් අතිශයෝක්ති වෙන්න ඉඩ තිබෙනවා. නමුත් ඒ අංග ලක්ෂණ පිළිබඳව දැන් අර ධර්මයේම සඳහන් වෙනවා බාවාරි කියලා ඒ විශාල ගෝල පිරිසක් හිටිය බ්‍රාහ්මණයෙකුටත් මහා පුරුෂ ලක්ෂණ තුනක් තිබුණා කියලා. ඉතින් ඒ විදිහට බුදුරජාන් වහන්සේගේ ඒ පුණ්‍ය ශක්තියින් තුලින් ඇතිවෙච්ච ඒවා පිළිබඳවත් ඇතම් කෙනෙක් ශ්‍රද්ධාව ඇති කරගත්තා. ඊළඟට ඒකෙන් ඇති කරගත්තු ශ්‍රද්ධාව ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසීමෙන් මේ ශ්‍රද්ධාව කියන එක ක්‍රමක්‍රමයෙන් වැඩෙන එකක් ප්‍රඥාව කරා යාමෙන්. ඒ ධර්මයේම තිබෙන මේ පින්නතුන් අහලා තිබෙන අය සත්‍ය ධර්මයේම තියෙනවා සම්දිට්ඨික අකාලික ඒහිපස්සික ඔය ආදී වශයෙන් දක්වලා තිබෙන්නේ ඒ ධර්ම මාර්ගයේ යද්දී පියවරෙන් පියවරට පියවරෙන් පියවරට සද්ධාව වැඩෙනවා ඒකම තමයි චූලහත්ති පදෝපම ආදී සූත්‍රවල දක්වලා තිබෙන්නේ ඇතුන් සොයාගෙන සොයමින් යන ඔය දැන් ඇතුන් අල්ලන්න යන මිනිස්සු කැලේක ඇතෙකුගේ අඩිය දැක්ක පමණින් කපාරම තීරණය කරන්නේ නැහැ. නමුත් ගමන නවත්තන්නේත් නැහැ. ඉදිරියට යනවා. යන්න යන්න පේනවා තව තවත් සලකුණු. Taman බලාපොරොත්තු වෙන උසස් ගණයේ ඇතෙක් ඉන්නවා කියලා. ඒ වගේ බුදුරජාන් වහන්සේ පිළිබඳව තමන්ගේ මට්ටමින් ශ්‍රද්ධාවක් ඇති කරගෙන ප්‍රතිපදාව යන්න පටන් ගත්තාම ඒ තව තවත් ශ්‍රද්ධාව වැඩිනවා. අන්න ඒකයි මේ ධර්මයේ දක්වලා තිබෙන්නේ. මොකද මේ මිනිස්යා තුල තිබෙන ඒ වීරිය ශක්තියින් මතු කරගන්න නම් ශ්‍රද්ධාව අවශ්‍ය වෙනවා. මේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඒ විදිහට ඉන්ද්‍රිය ධර්ම හැටියට දක්වලා ඒවාම තමයි ඒවා බල හැටියට දක්වන්නේ. යම් කිසි කෙලෙස් ආදී දේවල් ආවම ඇතම් කෙනෙක් ශ්‍රද්ධාව ඉදිරිපත් කරගෙන වීරිය ඉදිරිපත් කරගෙන සතිය සමාධිය ඒ කියාපු ඒ ඉන්ද්‍රියයන් තත්වයටපත් කරගත්තු ශක්තියින් උපකාර කරගෙන තමයි අන්තිමට ආර්ය අෂ්ටාංගික මාර්ගය බව සම්පූර්ණ කරගන්නේ. ඒක නිසා මේ සද්ධාවට මූලික වෙන දෙයක් තමයි මේ බුද්ධානුස්සතිය කියලා කියන්නේ. එදිනදා ජීවිතේ තවත් බොහෝ දෙනා ඒ කාරණේ අත්දැකලා තියෙනවා. ඒවයි ආරක්ෂක ගුණයක් එහෙමත් තියෙනවා කියලා කියනවා. බුදුරජාන් වහන්සේගේ බුදුගුණ පිළිබඳව හිතන අවස්ථාවේ ලෝකයේ උතුම්ම පුද්ගලයා පිළිබඳව හිතන්නේ. අන්න ඒකයි අපි දැන් අපේ හිත කියන එක ඒ ගන්න අරමුණ අනුවයි ලොකු හෝ පොඩි හෝ වෙන්නේ. අපේ හිත ගන්න අරමුණ අනුවයි අපේ හිත ලොකු හෝ පොඩි හෝ වෙන්නේ. හීන හෝ ප්‍රනීත හෝ වෙන්නේ. උසස් හෝ පහත් හෝ වෙන්නේ. එතකොට ලෝකයේ මිනිසෙන් අතර ඊ타ත්ම ඉහළම තත්වයට දිනු කළ පුද්ගලයා පිළිබඳව අපේ හිතන අවස්ථාවේ අපේ හිත ලොකු. එහෙමයි හිතාගන්න තියෙන්නේ. මේ අවස්ථාවේ අපේ හිත ප්‍රබුද්ධයි. ඒකයි අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන මේ අවස්ථාවේ රාග, ద్వේෂ, මෝහ ආදියට එන්න ඉඩක් නැහැ. නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ ගැන හිතන පුද්ගලයා අතීතයේ පොතපත්වල සඳහන් වෙන ආකාරයට හරියට බුදුරජාණන් වහන්සේගේ ගඳ කිලිය, සුගන්ධ කුටිය ළඟ ඉන්නවා වගේ. දැන් ආනන්ද හාමුදුරුවෝ නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීම වශයෙන් ගන්ධ කුටිය ළඟ හිටියා. උන්වහන්සේ සෝවාන් නමුත් උන්වහන්සේ ඒ මහා පුදුම විදියේ වීරයන්ත වගේම පුණ්‍ය ශක්තියෙන් ඇති ස්වාමින් වහන්සේ නම ඒ වගේ බුදුගුණ වඩන කෙනා ඒ ධර්මයේ දක්වන ආකාරයට හරියට බුදුරජාණන් වහන්සේ ගන්ත සුගන්ත කුටිය ළඟ ඉන්නවා වගේ නිරන්තරයෙන් බුදුගුණේ වඩන කෙනා. කියන්නේ ඒක සරලව පුරුදු කිරීමටයි අපි අර මේවා හෙලා දැකීමට නොවේ ඇත්ත වශයෙන්ම පිරිසිදු ශ්‍රද්ධාව ඇතිව අර බුදුගුණේ හිත පවත්වනවනම් එක වචනයක් වුණත් ඇති. ඉතින් අර බොහෝ විට දැන් අපි ළමා අවධිය ගැන හිතනවා නම් ළමයෙකුට කුඩා ළමයෙකුට ඒ බුදුගුණ ඇති කරගන්න හේතු වෙන නිසා තමයි ඔය නොයෙකුත් සංකේත ඒවත් ඇතම් කෙනෙක් ඉතින් ප්‍රතික්ෂේප කළා අපිට හිතන්න පුළුවන් දැන් භාෂාව පාවිච්චි කරන්න බැරි ඒවා ගැන දන්නේ නැති අයට ඇතම් විට බුදු පිළිමයක් පවා ඒ කියන්නේ බුදු පිළිමය කියලා කියන්නේ දැන් අර දක්ෂ කවිකාරයෙක් බුදුගුණ ගැන ගොතාපු කවිවලට එහෙම නැත්නම් ඒ රචනයකට වචනයක් තුලින් කෙනෙක් ශ්‍රද්ධාවක් ඇති කර ගන්නවා වගේ හිත පිට නැති ගලකින් නෙලාපු දක්ෂ කෙනෙක් නෙලාපු ඒ බුදු පිළිමය දැකලා සමහරට නූගත් අය පමණක් නෙවෙයි මේ කාලේ උගතුන් හැටියට සැලකෙන බටහිර අය පවා ඇතම් අය ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳව උපරිම කලාකාරයෙකුට ඉදිරිපත් කරන්න පුළුවන් උපරිම දක්වන ඒ නෙළු ප්‍රතිමා වහන්සේ කෙනෙක් බලලා පවා ශ්‍රද්ධාව ඇති කරගත්තු බව සඳහන් වෙනවා අන්න ඒක නිසා ඒ Tamanට බාහිර සංකේත ආදී නැතත් හිත තුලින් ඇති කරගන්න දේවල් තමයි ඔය නවගුණ පාටි ඒකයි අපි කිව්වේ ඒ බුද්ධ කාලේ අතීතයේ දඹදිව ඒ ප්‍රවෘත්තිය පැතිර යාමෙන් තමයි බුදු කෙනෙක් උපන්නා කියලා. ඒ ඥානවන්ත අයට ඒ බමුණන්ට එහෙම අසන්ට ලැබුණාම ඒ අය බලාපොරොත්තු හිටියා බුදු කෙනෙක් පහළ වෙයි කියලා. කාලයක් දීර්ඝ කාලයක් ඒකට කියන්නේ බුද්ධ කෝලාහලය කියලා. දැන් මේ කාලේ කෝලාහල කියන අර්ථයෙන් නෙවෙයි. බුද්ධ කෝලාහල කියලා කියන්නේ කතාවක් යනවා බුදු කෙනෙක් දැන් නම් පහළ වෙයි. මේ කාලේ තමයි බුදුවරු පහළ වෙන්නේ කියලා ඒ විදිහේ හැඟීමක් ඒ පැරණි ඉන්දියාවේ පවතුණා. ඒක නිසා තමයි ඉතින් ඒ කවුරුත් සැලකිල්ලෙන් හිටියා ඒ විදිහ කෙනෙක් පහළ වේදෝ කියලා. එවන්දු අවස්ථාවක උන්න බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ අර කීර්තිරාවයත් එක්කම ඒක සම්බන්ධ කරලා තමයි අර බ්‍රාහ්මනාදීන් ඒක තැනක නෙවෙයි බොහෝ තැන්වල සඳහන් වෙන ත්‍රිවිධ පාරගත බ්‍රාහ්මණී බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගන්න හේතු වුණේ. සමහර විට සාකච්ඡා ආදී උන්වහන්සේගේ ශක්තියින් පිළිබඳව නිසකවීමෙන්. ඒක නිසා අපි කල්පනා කරගන්න ඕන අපි මේ මේ ධර්ම මාර්ගයේ යනකොට අර විදියේ නොයෙකුත් විදිය නොයෙකුත් තර්ක විතර්ක තිබුණත් බුද්ධිවාදීන් ඉදිරිපත් කරන මේ ප්‍රතිපදාව යන්න නම් දැන් සීලාදී ගුණ ධර්ම රකින්න නම් අපි අර තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන. බුද්ධ ධර්ම සංඝ කියන්නේ ඒකට බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ඒ ධම්ම රාජා කියලා කියන්නේ ඒකයි ධම්ම චක්‍රය කියලා කියන්නේ. දැන් අර සේල බ්‍රාහ්මණයා කිව්වා ඔබ වහන්සේගේ මේ චක්‍රවර්ති රජ කෙනෙක් වෙන්න සුදුසු ශරීරය තියෙන නිසා මොකටද ශ්‍රමණ භාවයක් චක්‍රවර්ති කෙනෙක් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. ඒකෝට තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ මමත් රජ කෙනෙක් තමයි. මම ධර්මරාජ. මම පෙරලන චක්‍රය ධර්ම චක්‍රයයි. ඊනාට ඒකට උපකාර වෙන්නේ ඒවා නැවත ඒක පෙරලන්නේ මගේ සේනාපති සාරිපුත්ත. අන්න ඒක තුලින් අපි කල්පනා කරන්න ඕනේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියලා කියන්නේ අන්න ඒක අපිට සිහි ගන්නවනවා. අර චක්‍රවර්ති කියන සංකල්පය. බුදුරජාණන් වහන්සේ ධර්ම රාජා කියලා කියන්නේත් ඒකයි ධර්ම රාජා. එතකොට ලෝකයේ තියෙන මේ රාජ සංකල්පය වෙනුවට අපි බුදුරජාණන් වහන්සේ කියලා ව්‍යවහාරයේ පවත්වන්නේත් ඒකයි. ධම්ම රාජා අර කියපු ධර්ම චක්‍රය කර ගැව්වා. අන්න ඒ වගේම මේ ලෝකයේ ඊ타මත්ම දුර්ලභ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඊ타මත්ම දුර්ලභ කෙනෙක් බුදු කෙනෙක් කියන එක ඒ සාමාන්‍ය පුද්ගලයෙක් නොවන බව අපි තේරුම් ගන්න ඕන. එතකොට ඒ එබඳු පුද්ගලයෙක් පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගත්තොත් ඒක ඊ타ත්ම විපාක සම්පන්න බව ආනිසංස සම්පන්න බව බුදුරජාන් වහන්සේම ප්‍රකාශ කළා තියෙනවා අග්ගප්පසාද සූත්‍රයේ. ඒ අග්ගප්පසාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මහා පුදුමාන්දමින් ප්‍රකාශ කළා තියෙනවා යාවතා භික්කවේ සත්තා අපදාවා දීපදාවා චතුප්පදාවා බහුප්පදාවා රූපිනෝවා අරූපිනෝවා සංඤිනෝවා අසංඤිනෝවා නේව සංඤිනා සංඤිනෝවා තථාගතෝ තේසං අග්ගං අක්ඛායති අරහං සම්මා සම්බුද්ධෝ ඒකෝපන තථාගතේ පසන්න අග්ගේතේ පසන්න අග්ගේ කෝපන පසන්නා නම් අග්ගෝ විපාකෝ හෝති කියලා. යම්තාක් සත්වෙන් සිටිනවා නම් අපා දෙපාසි උපා බුහපා රූපී අරූපී සංඤී අසංඤී නේව සංඤී නාසංඤී ඒ සියලු සත්වෙන් අතර තථාගතෝ දේශං අග්ගං අක්ඛායති අරහං සම්මා සම්බුද්ධෝ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉන්නවා. ඒ සියලු සත්වෙන් අතර අග්‍රයි. ඒකෝපන අග්ගේ පසන්නා යම් කෙනෙක් අග්‍ර වූ පුද්ගලයෙක් වෙන්නේ ශ්‍රද්ධාව ඇති කරගත්තොත් ඒකෝපන අග්ගේ පසන්නා ඒකෝපන තථාගතේ පසන්නා අග්ගේතේ පසන්නා ඒ බඳු පුද්ගලයා අග්‍ර වූ පුද්ගලයෙක් පිළිබඳවයි ප්‍රසාදය ඇති කරන්නේ. ඒ නිසා අග්‍ර වූ පුද්ගලයෙක් පිළිබඳව ප්‍රසාදය ඇති කර ගැනීම අග්‍ර වූ විපාකයක් ආනිසංසය ලබා දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. උටන්නේ විදිහට තමයි නිරන්තරයෙන් මේ වාගේ මේ ප්‍රතිපදාවේ දෙන පින්වතුන්ට බුදුරජාණන් වහන්සේට සමීප වෙන්න පුළුවන්. ඒ තරම් යාත යුගයක වැඩවිසු කෙනෙක් හැටියට අපි ප්‍රකාශ කරන්න. මොකද සද්ධාවන්තයට ඊටාම සමීපයි. මේකයි පිටුර ඥානසේ ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ අග්‍රප්‍රසාද සූත්‍රයෙන් විශේෂයෙන්ම දක්වලා තියෙනවා. ඒ ධර්මයේ පිළිබඳවත් සංඝයා පිළිබඳවත් ප්‍රසාදය සද්ධාව ඒක ඇති වුණ අවස්ථාවේ එතන ඉඳලා පුද්ගලික පිළිබඳ විශාල පරිවර්තනයක් ඇති වෙනවා කියලා ඒ ධර්මයේ සඳහන් වෙනවා අපිට මේ ධර්ම කතා වලින් ඒ මිනිසෙන් සාමාන්‍ය මිනිසෙන් පමණක් මේ නොයෙකුත් විදිහේ මේ බමුණන් අතර හිටි මහා දාර්ශනික ආය ඊළඟට රජවරු ඒ හැම කෙනෙක් පවා අන්න බුදුරජාණන් වහන්සේ පිළිබඳව අර ඇති කරගත්තු ප්‍රසාදයෙන් පස්සේ ඒ අයගේ සම්පූර්ණ ජීවිත පරිවර්තන වුණ ආකාරය මේ පිනු කවුරුත් අහ කියවලා තියෙනවා අහලා තියෙනවා. අන්න එතකොට මේ බඳු පරිවර්තනයක් තමා තුලත් ඇති කරගන්න නම් අන්න අර විදිහේ මේ යුගයේ පස්සට තල්ලු කරන ශ්‍රද්ධාව මෝඩ උපාසිකම්මලාගේ වියක් හැටියට සලකන එක අපි අර බුද්ධිමතුන්ට තේරුම් කරලා දෙන්න ඕන මෙන්න මේ ශ්‍රද්ධාව නැතුව මේ ප්‍රතිපදාව යන්න බැරි බව. ඒකෝ නිවන බලාපොරොත්තු වෙන නම් අර කියාපු ශල්්‍ය කර්මය කරගන්න හරියට බලාපොරොත්තු වෙන නම් ඒ ශල්්‍ය වෛද්‍යවරයාගේ උපාධි මාලාව ගැන තමන් අචල විශ්වාස ඇති කරගන්න ඕනේ. අද දවසේ මේ පින්වත් පිරිස බුද්ධානුස්සතියට අදාළ දේශනයක් තුලින් මේ පින්නතුන්ගේ ඒ භාවනා ආදී කටයුතු වලට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගන්නවා. ඒ ශ්‍රද්ධාව ඉදිරිපත් කරගෙන වීරිය වඩලා සති ආදී සති සමාධි ආදී ගුණ ධර්ම දියුණු කරගෙන ප්‍රඥාය පරිසුද්ධති. අත වශයෙන් පාරිශුද්ධිය ඇති වෙන ප්‍රඥාවෙන් ඒ ප්‍රඥාවට පණින්න බෑ. ඒක අර අතනින් පටන් ගන්න ඕනේ. එතකොට ඒ විදිහට මේ ප්‍රකාශ කළ කාරණා අනුව සරල අන්දමින් බුද්ධානුසතිය වඩමි නිරන්තරයෙන් හතර ඉරියව්වෙම උනත් වඩන්න පුළුවන්. ඒ තුලින් නීවරණ ඉවත් වෙලා සමාධිමත් අවස්ථාවකටපත් වුනහම එතකොට තමයි ධර්මයේ ගැඹුර තේරෙන්නේ. අර කියාපු ත්‍රිලක්ෂණ භාවනාව තුලින් විදර්ශනා වඩලා ඒ විදර්ශනා ඥානෝසේ සෝවාන් ආදී මාර්ග බලපති වේදෙන් ඉක්මනින් මේ අරහත්ත්වය කියන ඒ උතුම් පරමාර්ථය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. එතකොට අද දින මේ Taman මේ රැක සීලෙන් කළ භාවනාවෙන් අද මේ දේශනාවත් උපකාර කරගෙන මේ පින්තුන් අකිතාක් ඉක්මනින් මේ සම්බුද්ධ ශාසනයෙන් ගත හැකි වැඩ ගන්න අදිෂ්ඨාන කරගන්න ඕන. ධර්මදේශනාව උපකාර කරගෙන වීරිය වැඩිවීමෙන් කල්යාණ මිත්‍ර පිහිටත් ලබාගෙන භාවනා සමෘද්ධිය තත්වයටපත් කරගෙන අකිතාතික්මනින් ජාති ජරා ව්‍යාධි මරණ ආදී සංසාර දුකින් මිදලා උතුම් අමා මහ නිවන සැනසීමටත් මේක මේක හේතු වාසනාව වේවා කියලා පතා ගන්න ඕන අවිච්ඡේ සිට අපිට දක්වා යම් සා කෙනෙක් ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණ මේ කුසල අනුමෝදන් වීමට කැමති නම් යසන්මෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන සැනසෙත්වා මේ ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ ගාථා කියන්නේ එතාවතා චම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා සබ්බේ දේවානුමෝදිत्वा බුද්ධන්තු මම සම්පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්දියා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්දියා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං දුක්ඛපත්තා නිදුක්ඛා භයපත්තා නිභය සෝකපත්තා නිසෝකා උන්තු සබ්බේ පිපානිනෝ ทุกขปัตตายินิทุกขาภาปัตตายินิภาโสกปัตตายินิโสกาหุตุสัมเบริมาหิโนทุกขปัตตายินิทุกขาภาปัตตายินิภาโสกปัตตายินิโสกาหุตุสัมเบริมาหิโนමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බානපත්තියා ඉදා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාම නිබ්බාන පත්‍යා ඉදා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාම නිබ්බාන පත්‍යා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා කම්ම බුද්ධාන් භාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තුතේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.